ධර්මානුශාසනාව කරුණ පිළිඳුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you. තස්සේ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සූත්‍ර සාපය ඒ කියන්නේ භාවනාවක් කරන යෝගාවචරයන් වහන්සේ නම ධ්‍යාන භාවනා වැඩිමක සැලමුව අනුස්මරණය කළ යුතු දේ අතුරෙන් කාම ආදීනවය ලයිස්කාම්‍ය ආනිසංසයක් ඇති වෙනවා. කාම ආදීනව සීකරන්න තෝරන ලයිස්කාම්‍ය ආනිසංස සීකරන්න තෝරන. කාමන ආදීනව ඕකාරෝ සංකලේසු. රොමු සීලය. කාමයන්ගේ ආදීනව ඕකාරයේ කියන සහද්දාර සංක්ලේශ භාවය. මේ සීතලයේ තියෙන ධ්‍යාන භාවය වඩන්න කලින්. ඊළඟට ලයිස්කාම්යානි සංසහතියට හඳුන්වෙන්නේ ධ්‍යාන භාවනා පිළින් ලැබෙන අනිසය. ඉරානිස අනිසය. උපතමින් කියවෙනවා කාමයන්ගේ ආදීනව 10ක්. අමදද්දූපන සූත්‍රය වැනි සූත්‍ර දේශනා රැසක උපයන විදිහට මේක දැක්වෙනවා. අත්පංසලෝකම කාම උත්තා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ ඉච්ඡදී මන්තේ කුසල කාම උත්තා භගවතා බහුදුස්සා බහූපායාස ආදීනෝ ඉච්ඡදී අංගාර පාසුකම කාම උත්තා භගවත මහදුක්ඛා මහෝකායාස ආදීනෝ ඉත්තදීයෝ ඉමස්සුකම කාම උත්තා භගවත මහදුක්ඛා මහෝකායාස ආදීනෝ ඉත්තදීයෝ සුතිමසෝ සමාකාම උත්ත භගවත බහු දුක්ඛ බහු කායස ආදීනෝ ඉත්තදීයෝ යාසිතකෝප මාතාන උස්ස භගවතා බහුදුස්ස බහුසායාස ආදීනෝ විස්සදීය උත්ත කලෝකමා කාම උත්ත භගවතා බහුදුස්ස බහුසායාස ආදීනෝ විස්සදීය අතිසෝනෝ කමා කාම උත්ත භගවතා බහුදුස්ස බහුසායාස ආදීනෝ විස්සදීය සත්‍ය සූලෝක මාතාම වුත්තා භගවතා බහුදුත්තා බහුකායස ආදීනෝ එක්කදීයෝ සත්‍ය සිරූප මාතාම වුත්තා භගවතා බහුදුත්තා බහුකායස ආදීනෝ එක්කදීයෝ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර පාඨ රැසේ පැහැදිලි වෙනවා ආදීනම 10ක් ඇති සංකලෝකම නැස්නේ නැති ඇතික දැල්ල දැහැගෙන විතන සුනසයකුගේ යම් ආස්වාදයක්ද ඉන් කොට කෙරෙන්නේ නැත ඔහුගේ සැප දුවාලන ලේ ගන්න තරමටත් දෙනවා නමුත් එපා වීමක් නැති එක සැපයි ඒ වගේ ඇස කන නැහැය දිව කය අසුබිරන් කියන වෙන සංකාව වස්තුන් දැහැගැදීම ඇට පැකිල්ලක් ඇට පැදල්ලක් දැහැගෙන විකීමක් වැඩි. නැවත තේසුකම ඒ කියන්නේ ලස්සනල්ලක් සත්තු සරලක දැම්මා නම් වහාම එහි ඇලී ගන්නව පමණක් නොව එකිම දැරිය යන. එතනක් නෙවෙයි. ලස්සනල්ලක් දැහැගත් උපුස්සේ ඉහිමියේ අහසේ පියාකර කරන විට ප්‍රති සිස්සන්ගෙන් විහිින්නේ දේරුමක් නැතුවක නැස්බැල දාන කිරුම ඒක හිංසාවක් පීඩාවක් නෙවෙයි. ඒ වගේ මේ පසුබිරන් කිනවන පංචකාංගක් වූ කෙරෙහි කල්මත්තල ලෝකේ තම පැත්තෙන් එනම් දැනුම් ගෙනුම් මේ දරවුම් තවුම් අභිමාන ලැබෙන කමනක් නෝ ජීවිත හානි කර දේතාව සිද්ධ වීමට හේතුවක් වෙනවා. අන්නාර පාසී තමාපාන කියන්නේ විශාල අඟුරු වලක තාත්තකේ අධික රත්නය ඇති ඉනි සිළු නැති අඟුරු වලකට සත්‍යම පුරුෂයෙකු විසින් යම් කිසි කෙනෙක් අධ්‍යයනය අල්ලගෙන අඟුරු වලක අල්ලගෙන ඉන්නවා නේද? හා දාහයක් දෙන දෙන දෙයක් තමයි ඒ සංති සාම වස්තුවෙන් දෙන්නේ ඇලිය. ඉනි කූපමාකාම ඒ කියන්නේ අසතගත්තේ දුන සුල නැත්නම් අනසන වලින් දැන් තොල්ලස් වලින් ආදීන් හදාගන්නේ ගිනි දුල. අපේ නැහැරියෝ මේ ආරින් දැවෙනවා. ඒ වගේ තමයි මේ පංචකාමවත් යාපේ නැහැරියෝ අනිවාර්යෙන් කෙලස් ගින්නෙන් දුක් ගින්නෙන් දැවීමට පත් වෙනවා. සිතින් නූතන ආකාරය ඉගෙනින් දුක දෙයක් වාගේ ඉතුරුක් නැහැ. කිසිම සැලසුමක් ඉතුරු වන්නේ නැහැ සංස්කාරවත් වීමෙන් ඇදී. යාතික කූපමාකාම අනුන්ගෙන් නැසගත් දෙයක් වාගේ අනිවාර්යෙන් අත්හරින්න සිද්ධ වෙනවා. එතෙන් තමයි අහිමි වෙනවා ඒ සංස්කාරවත් වීමෙන් ඇලෙන. දුක්ඛ කලෝපමාකාම ඉදුණු ගෙඩි ඇති ගහකට ලැබුණු පුරුෂය ගෙඩි කැටි. යන්නේ බැරි කුජලයා ගහ කතා අපිට කතා ගහ දෙලනවා. සාහෘදීය මිනිස්යන් නොදැස්සන උහු අත්පාතුලීමේදී දැනෙන්නේ. ඒ වගේ තමයි මේ පස්කන්තිකා වස්තුවේ තියෙන්නේ. අපි සූදේශනා කාල ඒකෙන් මස්කටල කැත්තක් කුසයක් වගේ විතරම කෙතන දෙයක් තමයි මේ පංචකා වස්තුවේ තියෙන්නේ. සත්‍ය සූදේශනා කාල අදවකට ඇලෙන්නේ දැඩි උලක්කා සමානයි මේ පංචකා වස්තුවේ තියෙන්නේ. සත්ව සිරූපමා කාම එක ගෝර සර්පයෙකුගේ සිරසක් වගේ තමයි අනතුරුදායක මේ සංස්කාරයක් තියෙන්නේ. ඒ වගේම ඒ සංස්කාරයක් තුරෙන් යම් කිසි කෙනෙක් ජීුණා නම්, එළිය ගත්තා නම්, දෙලිය ගත්තා නම්, එළිය ගත්තා නම්, පැතලිය ගත්තා නම්, එළිය ගත්තා නම් ඒ අස්මහරියානම් විශේෂ ආකාරයකට මහා භය ඇති වෙන බව අසුකතාවන සඳහන් වෙනවා. සෝපස්ති මහ බයති දුක් සැලසෙනවා කියන එක ප්‍රසිද්ධයි. මේ වාගේ ආදීනව සංගතේ සැලකන්නට ඕනේ. ඒ කියන්නේ මේ හිත ගමනය කර නැගීම නිසා හිත සමාධිමත් කර නැගීම නිසා ඒ සව සාමර්ථ්‍යද නැමේ ඇති වෙන නීවරණය මෙන්න මේ ආදීනවල දන්නා දරේ සිටේ පහළ වෙනවා. ඒ නිසා මම කිසිසේ ඒකට අනුදලයන් දෙන්නේ නැත ඒ ආදීන සැලකෙනින් ඒ සම්පූර්ණ අලුයමලු කෙල පිටක්ම පිළිතුරු කරමින් ඒ මුස්සම ප්‍රතිපදාවෙන් යෙදෙන්නේ කියන අදිස්ථාන කළ යුතුය ඊළඟ මේකම් යානුසල්ක සැලකෙන ඒතං තන්තං ඒතං පනිතං යදි දං විච්ඡේය කාමී විච්ඡාපුතලේ ධම්මේ සංසත්තං සංසාරං විවේකජන්ති පිසුසං කතමද්ධානං උපසම්පජ්ජ විහෙරති ඒ සංකප්පා ලක්ෂණයෙන් දෙනේ කියන සම්බරාමේ සදාංග රසින් විස්තම්බන වශයෙන් යටපත් කරමින් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන්නේ විවේකයෙන් හටගත් දීති සුඛයක් යුක්ත වූ සංකාරක සංකාරී දීති සත්‍යය යුක්ත වූ ඒකාග්‍රතාවක් ඇති ප්‍රථම ධ්‍යානයට පත් වෙනවා මේක දේසං සම්සං ඒකං සමීපය අර සංසකාර වස්තුන්ගෙන් වැළකීමෙන් ලැබෙන සාන්තම ප්‍රණීතම සතුටයි. ඒ සංසංසං ඒ සංසනී සංයතිතං විපස්ස විචාරාමං රූපකම අධ්‍යත්තං චේතසෝ සංස අධ්‍යත්තං චේතසෝ සංසසාදනං අවිපස්සං විචාරං සමාධිජං චේතසං ဒုတိ ය ඥානං උපසංසජ්ජ විහෙරති. ඒ කියන්නේ ඒ ප්‍රථම ධ්‍යානයටත් වඩා විචාර විචාර දෙක ඉස්මෝය විචාර විචාර දෙක ඉතරවු ප්‍රීතිසුඛේ කාංගතා සහිත වූ සිත පිළිබඳව ඒකෝදී භාවයෙන් උතුම්බාට පැමිණියාව සමාධියෙන් හටගත් ප්‍රීතිසත සත්‍යා වූ විචාර ධ්‍යානයේ පස්සෙන ඒක අතිශයින්ම එකක් වඩා සාන්තයි ප්‍රණීතයි ඒතන්දි සම්තං ඒතන්දි සමීකං යදිදං කීකියා සිරාග උපේක්ඛතෝච විහෙරති තතෝච සම්පජානෝ සුඛංච කායේන සතිසංවේදේති යන්තං අරියාචික්ඛන්තු උපේක්ඛතෝ සතිමා සුත විහාරී තී සති අධ්‍යානං උපසම්පජ්ජ විහෙරති ඒ කියන්නේ ද්විතිය ධ්‍යානයේ තියෙන තීත්‍ය විකාර කීකාරයන්ට ආසන්න බව කලකලා හේතුවක් නැති නිර්ආමිෂ නිෂ්ක්‍රීයක සුඛ ඒකාග්‍රතාවක් ඇති සුඛ්‍යාධානයේපත් වෙනවා. ඒක විද්‍යාධ්‍යානයට වඩා සාන්තයි ශ්‍රේණියයි. ඒකං සංතං ඒකං සමීකං යදිදං සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කුද්දේව සෝමනස්ස දෝමනස්සානං යත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සත්‍යඥාන උප සංකල්පය විහෙරති එතකොට ඒ සීතිය නැති සුඛෝපාංගතාවයට ත්‍ෘතිය ධ්‍යානයේදීද ඒ සුඛ වේදනාව විස්තෘත සුඛ වේදනාව නැසාගේත ආසන්නයි ඒක නිසා ඒකත් ආදීනව සහිත ගැනීම උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ප්‍රතිසද්ධානි බලාපොරොත්තු වෙනවා එය පූර්ව භාගයේම සුඛ වේදනා, දුක් වේදනා, සෝමනස් වේදනා, දෝමනස් වේදනා ඔක්කොම යටපත් කරලා උපේක්ෂාවෙන් යුක්ත ස්මෘති පාරිශුද්ධියෙන් යුක්ත වූ සතිපට්ඨාන. ඒකටත් වඩා සාන්තං ප්‍රණීතයි. ඒකන්ති සම්පන්නේ සම්බුද්ධනිත යති දං සම්බුතු රූප සංඥානං සමතික්‍රම පටිඝ සංඥානං අත්ංගම නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝ ආකාසානං චාතමං උපසංසජ්ජං හිරති ඒ චතුර්ථ ධ්‍යාන සමාපත්තියටත් වඩා සාන්තයි ප්‍රණීතයි ඒ සතිගතඤ්ඤ එවැගේම රූප සංඥා නානත් සංඥා සියල්ලම ඉක්මවා අනන්ත ආකාසාරමුණු කරගත් ආකාසානං චතුර්ථ සමාපත්තියට වඩා සාන්තයි ප්‍රණීතයි ඒකන්ති සංතං ඒකන්ති සමීකය විදං සම්දසෝ ආපාපනං චාතන සංයං සම්පිත්තං අනන්තං විඥානං විඥානං චාතනං උපසම්පජ්ජං හේති ඒ ආපාසනං චාතන සංයාවක් ඉක්මවා අනන්ත විඥානාරමුණ කුතගත් විඥානං චාතන විපස්සනා සාන්තය පිළිසයි ඒකං සංකං ඒකං සමීතං යදිදං සම්බතෝ විඤ්ඤාණං සාසන සංයං සමතිස්සං නැති කිංචේති ආකින්තං යතනං උපසංකග්ගං හේති ඒ විඤ්ඤාණං සාසන සංයා දිස්නවා ආකාසානං සාසන සමාසත්‍ය කිසිවක් නැතයි කියන ශාස්ත්‍රික ප්‍රත්‍යක්ෂය ආරමුණු කොට විඤ්ඤාණ රූප සමාපත්‍ය සබවාගෙන මේකත් සාන්තයි ප්‍රතිපදිනවා ඒකං සම්තං ඒකං සමීසං යදිදී සබ්බේ යදිතං සම්බතෝ ආකින්තං යාපන සංයං සමතිස්සම්ම මේ සංඥාන සංඥාතන මුඛ සම්පජ්ජිරති ඒ ආකින්තඤ්ඤාපන ධ්‍යාන සංඥාවක් ඉක්මවා ආකින්තඤ්ඤාපන සමාපත්තියේ සායන්පත් ප්‍රණීත බව සිහිපත් කරමින් මේ සංඥාන සංඥාපන සමාපත්තියේ සමාදිරණ ඒ ජීවිත සදා සාන්තය ප්‍රණීත ඒකම් දිසන්තං ඒසන්තං ඒසං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූතදි පටිනිස්සංගේ සම්දස්සනේ විරාගෝ නිබ්බානන්ති ඒ විදිහේ අරූප සමාපatti සියල්ල ලබාගෙන ඊන්දනම වෙති ඊටනතුරුව සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් විස්නාසේ සංස්කාරයෙන් විරාග නිරෝධ සංඛ්‍යාවෙන් විඥාන භාවය අවබෝධ කරගන්නවා නම් ඒ සියල්ලට වඩා සාන්තයි ප්‍රණීතයි. ඒකත් මේ විදිහට එකින් එකට ආනුසංස සිහිපත් කළ යුතු මේ කියේ මාත්‍රිකා වශයෙන් මේවායි කුඩාණු කුඩා අනුසස් සලකා ගන්නකොට සිය දහස් ගණන් අනුසස් ඇතුලේ තියෙනවා. ඒක නිසා ඒ මෙත්තන් ආනිසංස ආනර්ජනාසිරිය ලක්ෂ්‍යාවසේන මේ සමාධි භාවන වැඩි වෙනවා. කාමයන්ගේ ආදීනයක් ලයිස්ත්‍රාමි ආනිසංසයත් එක්ක සිහිපත් කළ යුතුයි. ඉතින් දැන් අපි මේ කරගෙන යන වැඩසටහනේ පරමාර්ථ මේකයි. ඒ ලයිස්ත්‍රාමි ආනිසංස වින්දනය කර ගැනීම. ඒ කියන්නේ අත්තං වා භෝගස්සං දම් පහය මහංකං වා භෝගස්සං දම් පහය. අත්ංගා ඥාති පරිවත් සංසහාය මසංකංගා ඥාති පරිවත් සංසහාය ඒසමත්තුන් ඕහාරිස්වා පාසායන වස්සාන අස්සාදිස්වා අදාරස්න අනුගාමයන් සම්බජිති මේ තවනි ජීවිතයේ පස්වෙනි කොහොමද සුවල්පෝ භෝගස්කන්ධhari මහත් වූ භෝගස්කන්ධhari හැරදම සුවල්පෝ ඥාති කිරිවරක් හරි මහත් වූ ඥාති කිරිවරක් හරි හැරදම ඉසිතේරවුල් මහාගම ඉහළින් කල දෙයක් අතර අසහලස්සල කෙරවාගෙන සතුන් ප්‍රයත්නෙන් ප්‍රයදුණා. අනුගාරික ප්‍රයත්නෙන් ප්‍රයදුණා. මේ පරිදිීමේ පරමාර්ථයම වන්නේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණස්ථාය. වේදනා සිතදීම උපනුප්පන්තං ජරාම් යාදි මරණ සෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසය ඇත්තේ සංප්‍රේම සිය විස්තරයේ ඉච්ඡා විගාස සංදෝෂාදානස්කන්ධ පරිහරණ දුක්ඛ සතරසා දුක්ඛ මේ සියල්ලෙන්ම අතුමුදුනා වූ අජාති අජර අව්‍යාජි අමෘත අසංකත ධාතු සංසාර සාන්ත අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසයි තියෙන්නේ. එනම් ඒ පැවිදිීමේ පරමාර්ථය සපුරා ගැනීම පිණිස ඊන සමාධි ප්‍රඥා ගුණ තුන වඩනවා. කලමියෙන් ආදින්නේ සීලය. මුලින්ම සීලය සම්පූර්ණ කරගන්න. සාමනීර සීලය, උපසම්පන්න කෝපයක් සංවර සීලය, සතර සංවර සීලය කොහොම අනුපිළිවෙලින් වැඩ. සීල විසුද්ධියටපත් වෙනවා. සීල විසුද්ධියටපත් වෙලා ඊළඟට ධිට්ඨි විසුද්ධිය සම්පාදනය කරන සමාධි භාවනාව සඳහා දැන් මේ පවත්වාගෙන යන්නේ ඒ සමාධි භාවනාව පිණිස ඉති සුද්ධිය පිණිස ඉති සුද්ධිය පිණිස සමාධි භාවනාව සම්පාදනය පිණිස. ඒකත් මේ සමාධි භාවනාවම නිවන නෙවෙයි අපි දන්නවා. සමාධි භාවනාව අවශ්‍ය වන්නේ ඉති සුද්ධියකට විපස්සනා ඥාන වඩන්නටයි. අර ප්‍රඥා මේ ප්‍රඥා ස්කන්ධය සමුද්ධ කිරීමටයි. ඊළඟ ස්කන්ධය සමාධි ස්කන්ධය ළඟට ප්‍රඥා ස්කන්ධය මේ ප්‍රඥා ස්කන්ධය වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ දෙසූ බොහෝ සිය දහස් ගණන් සූත්‍රවල දැක්වෙන්නේ ඒ විපස්සනා ඥානයේ පළමුව සම්මා සමාධිය සම්පූර්ණ කළ යුතු බවයි. සම්මා සමාධිය. ඒ සම්මා සමාධිය හැටියට විසුද්ධි මාර්ග අර්ථකථාව හඳුන්වන්නේ සෞපචාර අර්ථ සමාපත්තිය කියලා. සෞපචාර අර්ථ සමාපත්තිය සම්මා සමාධිය. අල්පකාරයෙන් ඉකකාර සමාධිය සහිත අස්ස සමාපatti. ඒ අස්ස සමාපatti ඉකකාර සමාධිය එතන චිත්ත විසුද්ධිය හැටියට ගැලෙනවා. එතන උපකාර සමාධියේදී නීවරණ යටපත් වෙනවා. උපකාර සමාධියේදී නීවරණ ස්තම්භණය වෙනවා. ඊළඟට අර්පණ සමාධියවලදී අර්පණ සමාධිය අටක් එතන තියෙන අස්ස සමාපatti යනවා. රූපාවචර හතරයි අරූපාවචර හතරයි. විච්ඡේදාද වශයෙන් වෙන් කරනකොට රූපාවචර ඥාන පහක්ද රැකෙනවා. ඒ අර සුද්ධල හිම වෙනස්කම් නැති අනුව. ඡන්ද ප්‍රාසයෝගාවචරයාට රූපාවචර ඥාන පහක් තීක්ෂණ ප්‍රාසයෝගාවචරයාට රූපාවචර හතරක් ගන්න පුළුවන්. මේ හිතන්න පුළුවන් නන්ද ප්‍රඥාවට මොකද පහක් තීක්ෂණ ප්‍රඥාවල පහක් තේමසෙයි. ඒ පහක් දෙන්නේ ඔහුගේ ඉතර අසමර්ථකමක් විතරයි. අතරකින් කරන්න තියෙන එක වාර පහක් කරනවා. දැන් පියවර අතරකින් යන්න ඕන ගමන පියවර පහක් යන්න ඕන එයා. ඒතන තියෙන්නේ. සුපේක්ෂාය පාදිකාවේ. ඒ නිසා මේ නන්ද ප්‍රාත්‍යෝගාවතරයට පහසු තීක්ෂණ ප්‍රාත්‍යෝගාවතරයට සූපාද ඥාන අතරකින් සමුත් වෙනවා. එතකොට ඒ අර්ථනා භාවනාවලදී අර ජීවරණාදී උපක්ලේශයන් වැඩ වඩා ඉනි වෙලා ඒවා විස්තම්භණයෙන් අතිශයින් විස්තම්භණයටපත් වෙනවා. දැන් බලන්න ලංකාවේ කිය උච්චාලික මහානාග මහරහතන් වහන්සේ. ඒ කියන්නේ ධම්මදින්න මහරහතන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ නමක්. බමුදින මහරහතන් වහන්සේ උපසම්පදායෙන් වගේ ඇතේදී මහරහත් භාවයට සමිල වදාළා. ඒ කියන්නේ ත්‍රිවිද්‍යා සත්‍යදිත්‍ය සූත්‍රි සංඥාලස් සහිතව ත්‍රිපිටක භාවේ ධර්ම කටික මහරහතන් වහන්සේලම ධම්මදින මහරහතන් වහන්සේ. තමයි උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ දෙලලා සිටියා ඒ එක නමක් උත්සවාලික මහානාම මහරහතන් වහන්සේ. ධම්මදින මහරහතන් වහන්සේලා සමාපatti සෝලෙන් වැඩෙන්නලා සමාපත්තියෙන් නැගිටලා තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගැන දිනසුන් බැලුවා. ඒ ආචාර්යයන් වහන්සේ මේ අවබෝධය ලබාගන්නද කියලා. ඇත්තෙන්ම දැන් උපසම්පදාවෙන් අවුරුදු 7ක් වෙනවා ඒ ආචාර්යයන් වහන්සේට ඉස්ලාමික මහානාග ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සතරක් දක්ව රහත් කියලා හිතාගෙන ඉන්නවා. යහසේ පැත්ත සනාපත්ත තියෙනවා. කවුස අදිස්නා බල තියෙනවා. ඒකර රසක් වෙලා නැහැ. ඒක මේ ධම්මදින්න වහරහතන් වහන්සේගේ ජීවිතේ පෙළෙනවා. ජානස් ඥානයේද. ඒ පරිසිතේ ජානස් ඥානයේ ලබන්ත දියස්තුන අවශ්‍යයි. විදකක් ඥානය වාගේ ඒ රසනාලෝකයක් ඒ ඒ කුජල సంతානව යෙහි හේදවස්තු කියමු කලන පරිසිතේ ජානස් ලබන්නේ එතකොට ඒ ඉන්හසරේ පෙනේ ගියා තාම රසක් නැති රසක් කියලා හිතාගෙන ඉන්න බෑ. ඒක තමයි අදිමයන්නේ කියලානේ. තමයි භාවනානියෝගී කියන්නේ භාවනාවෙන් ලබාගත් යම් යම් අධිගමයන් අනුව හිතා ගන්නව සහවල් ලංගල් මාර්ගඵලාදී කියලා. ලබන්නේ සමාධිය කියලා. සමාපatti කියලා. ඒ නිසා උන්වහන්සේ රහත් වල අදිමයන්නේ හිතියි. එක දවසක් ධර්ම දේශනාවක් සඳහා වැඩිද්දී ඒ උත්තරාලික විහාරයට වැඩි ධම්මදින මහරහතන් වහන්සේ. ගන්දලා ආචාර්යයන් වහන්සේට ගෞරවයෙන් යදන ප්‍රශ්න 17ක්. ගැඹුරු ප්‍රශ්න 17. 17 බොහෝම පැහැදිලිව නිවැරදිව ආචාර්යයන් වහන්සේ උත්තර ලැබුණා. ඒක මාත්‍රිකා කරගෙන නැහැ ස්වාමීනි. ස්වාමීන් වහන්සේගේ ගාම්භීර ආභෝධය බොහෝම උතුම්යි. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් අවසර ලැබෙන්න ඕන කවදද ලෝකෝත්තර අධිගමනයටපත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉන්නේ අසුදි ශිෂ්‍යයනේ අහන්නේ ඉතින් කිසියම් බයක් නැතුව කියන්නේ කිසිය ඒ සංගමීමක් නැතුව ඒක අරකලි කියලා නැති මම දැන් අවුරුදු 7ක් වෙන අධිවස්තියටපත් වෙනවා. ඉතින් මේ ශිෂ්‍ය රත්නය කියන්නේ ධම්මදින්න මහරහතන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ අභිඥා පාවිච්චි කරනවා නේද? කොහොමද පුළුවන් වැඩි? අනේ ස්වාමීන් නම් උපේසක කෙලේ අස්ත්‍රාජයේ මම අපාමිනේ. සිංහ සමන සමා සමනයි. සදුකෝග සාල දලන්ත සුදුකාට අස්ත්‍රාජයේ මම අපාය. සිංහ ස්වාමීන් මේ අස්ත්‍රාජා කල්ප සොයාගෙන වලිගය අකුලාගෙන නමීගෙන උදහන්සේට අනිදෙන හැටියට මාන්නේ. ඒ සියලු ගලම ඇවරදී. ඊහාම ඒ දිසිසුරු අපාගේ විලාසය දැකලා මේ සහත් කියලා කිය ආචාර්යයන් වහන්සේ දෙයන්න නැතිලා. බයක් ඇතිලා. අර බය ඇති වෙනකොටම ධ්‍යානෙ පිළිගුණා. බය කියන්නේ ව්‍යාපාද නිවරණයනේ. බය ඇති වෙනකොට ධ්‍යානෙ පිළිගුණා. මෙච්චර ධ්‍යානලාභී ඉන්නේ කවුරුද හටක්ල. ධ්‍යාන නැති. තමයි පියවර දෙකක් දුවන්නත් ඇති. එතකොටම සූරෙන් යන්න ගත්තන්නේ ශිෂ්‍ය රත්නේ ධම්ම දිලෙම හරහටන්නේ. සතාතුරු ගාවිලා. ඒ අපි තුන්වැසේදී අවිද්‍යාව පිරිනමනේ සෙලක සතාතුරු ගාවිලා. පස්සේ වැඳලා කිව්වා ස්වාමීනි රහත් මොහොන 10 පිළිවෙලවාද කියලා. ආත්මලා 10 පිළිවෙලවා. ඒ වෙලාවෙන් ආස්වාදයන් වශයෙන් හරිම නිහිතමානී වෙනවා. සුත්තිකේ වැයගෙන වැඳගෙන කියව නම් මම පැහැදිලා නිදුනා කියන්නේ මට පිටපත් දෙන්නේ නෑ ඒ ස්වාමීන් කාර්යයන්ටයි අදිනාමී ස්වාමීන් වහන්සේ අවුරුදු 7ක්ම යෝධාන පරිහරණය කළානේ ඒ නිසා වෙන්දැතිවල ඉතින්නස්සේ අනේ ස්වාමීන් මෙන්න මේ කරතන වඩන බලන්න කියලා දුන්නු මෙත්තා සම්බක්කාරයි මෛත්‍රිය දුන්නා විලාසනා නෙමෙයි දුන්නේ ඒ මොකද? උන්වහන්සේගේ දයාපූර්ණයේ උන්වහන්සේගේ පියෙන සිට මේ දේශකාරිත දේශකාරිත සිතක් උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේ මේ ධ්‍යාන බලයෙන් ඔය යට කරගෙන තිබුණාට සංසේ වශයෙන් උන්වහන්සේට තියෙන දේශකාරිත. ඒක නිසා උන්වහන්සේ මේ දේශ ව්‍යාපාද සතුට අනුසය දෙමින් සතහනි වෙන බැවින් මෙත්තා සම්මාසාරදී මේ සම්මාස්ථාන විදර්ශනාකාරණය කියන්නේ අපි දන්නේ. ඒක ජීව ධම්ම දින්න මහරහතන් වහන්සේ කුටියට ඇතුල් වුණා. අර ආස්ථානයන් වල සත්‍යයට ගොඩ වුණා. හැබැයි වැඩි වෙලාවක් ගියන සීවර තුනයි ගමන් කෙරේ. සීවර තුනයි තුනකදී මනසේ ධානය සතුරු සම්පූර්ණ වෙලා ධානය විදර්ශනාවට අත්හරිලා ඒ කුම්භවර තුනකදී මහරහතන් වහන්සේ මේ අවස්ථාව මොනතරම් සිදුවෙද? ඒ උන්වහන්සේ ධර්ම සමාපත්ත ලබා ගැනීමේ විකාලයේද උන්වහන්සේට ප්‍රමුඛව විදර්ශනා ක්‍රියාවන් හරිතරම් සිදුවයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධි විච්ඡේ භාවයේ සමාහිතෝ විච්ඡේ විච්ඡු යථා භූතං පස්සති පජානාති කිය. මහණේ සමාධි වඩන්නේ. මහණේ සමාහිත විච්ඡේ සත්‍යාකාරේ නාම රූපාදී පරමා දසමයයි ත්‍රිලක්ෂණාදී ලක්ෂණයයි මේවා සත්‍යාකාරයෙන් නුලින් දැකගන්න. මෙන්න මේක නිසා තමයි චිත්ත විසුද්ධිය සඳහා මේ සමාපත්තිය අවශ්‍ය වෙන්නේ. සමාපත්තිය මුලින් වැඩි යෝගාවචරයට චිත්ත විසුද්ධිය ආදී විදර්ශනා විසුද්ධිය සම්පූර්ණ කිරීම බොහෝම පහසු වෙනවා. සුකර වෙනවා. බොහොම සතදායක වෙනවා. ඒක නිසා අපි උත්සාහවන්තව අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ ප්‍රතිපදාවේ නිමානකම යන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා අපි ජීවිතේ පූජා කළලේ තියෙන්නේ අපේ ජීවිතේ පාසාතුනේ පූජා කළා තියෙන්නේ අපලෙන්නේ සෝරාසංසය කල්ප ලක්ෂය කාර්මී කියලා. ලෝකයේම සිහිතේ ලෝකාලු රස බල ධාරීන් සරුවක් රාජෝත්සවයන් වහන්සේට පූජා කළා තියෙනවා. උදාහරණයේ ඉදිරියේ පූජා ආසනයක සංසාර කළ මල් පහන්ගාගේ තමයි අපේ ජීවිතය. අපේ නිසා අපේ ජීවිතගෙන කිසිම බරක් නැහැ. බුද්ධ සංතක ජීවිතයක්, තුනුරුවන් සංතක ජීවිතයක් දැන් අපි පවත්වන්නේ අපේ ඉන්නේ. අපේ හැම ඉරියව්වකම ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් දැක්වූ විනය අනුකම්පාව, විනය ප්‍රත්‍යක්ෂය තමයි ජීවත් වෙන්නේ. ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ විචිත අපි මේ බලාපොරොත්තු වෙන ලෝකම ප්‍රතිපදාව සඵල කරගන්න පුළුවන් වෙන ඒ කාන්තයි. නිසා අපි සීල විශ්වාසය ඇති ඉදිරියට යන්නට ඕනේ. දැන් මේ සරස්වාගෙන ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාවෙන් පමණක් නැතිනේ. ඒක සම්මා සමාධි මුදුනටම යන්න පුළුවන් පිළිවෙතක් අපි මේ අනුගමනය කරන්නේ. සම්මා සමාධි මුදුනටම ගිහිල්ලා කැමති නම් ඒක අතරකදී පුළුවන් විදර්ශනාවට හැරෙන්න. නමුත් ඒ අපට සම්මාසානාචාර්යයන් වහන්සේගෙන් ලැබුණු උපදේශ අනුව කැමති නම් අස්ස සමාපත්තිය ලබාගෙන විදර්ශනාවට හැරෙන්න පුළුවන්. කැමති නම් චතුර්ථ අධ්‍යායට ගිහින් විදර්ශනාවට හැරෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විදර්ශනා කිරීමේදී අපට ලැබෙන ලැබෙන අරමුණක් ප්‍රදර්ශනා කරන්න නෙමෙයි. විදර්ශනා කරන්න තියෙන්නේ අපට ඕන ඕන ආරමුණු වරගෙන ඒක ඉස්සෙල්ලා ඕලාරි කර්මෝ කිය ගන්න ඒකේ පටිවියා පූතේජෝ වායෝ සතර ධාතු ඕලාරිකයි දේලාරි ඊළඟට ඕලාරික වූ රූප අල්ලගන්න ඕලාරික රූප ඕලාරික රූප 12ක් තියෙනවානේ වස්තු රූප එයාගේම ආරම්භය වස්තු ආරම්භන වතු රූප 12ක් තියෙනවා ඊළඟට සූක්ෂම රූප අල්ලගන්න සූක්ෂම රූප 16ක් තියෙනවා දේශ කලාප වශයෙන් 21ක් 23ක් තියෙනවා. ඒ ඔක්කොම කොට බලන්න පුළුවන් වෙන්නේ මේ සම්මා සමාධියේ මුලින් පිහිටාගෙන විදර්ශනා කිරීම. එතනමත් මේ නාම ඒ රූප තමංගේ තමලක්ෂණේ අනිත් සියලුම මනුෂ්‍යයන්ගේ සියලු සත්‍යයන්ගේ සියලු දෙවියන්ගේ සියලු ප්‍රඥාන්ගේ සරා රූප ඔක්කොම කොට බලන්න වෙනවා. ඒක තමයි ධර්මය. සෝපිරස්න. අපේ තුල ප්‍රඥාන්ගේ ධර්මය. මේ සත්වල නෙමෙයි අනන්ත සත්වල සියලුම රූපකට ගන්න පුළුවන් වෙන අවස්ථාව සැලසෙනවා. ඊළඟට නාම අපේ සංකාරයේ සැබරින් උපදින චිත්ත පරම්පරාව චිත්ත වීතිය අනුව නාම ධර්ම සියලුම චිත්තචෛතසික ධර්මයන් අපට විදර්ශනා කරන්න අවශ්‍ය වෙන පුළුවන් වෙනවා. තමන්ගේ තමනක් නෙමෙයි බාහිර සියලුම පුද්ගලයන්ගේ නාම ධර්ම අපට විදර්ශනා කරන්න වෙනවා. ඒක නිසා අධ්‍යාත්ම බවිද්‍යාව කියලා කියන්නේ අජ්ජත්සංවාපායේ කායනුපස්සී විරති බහිද්ධාවාපායේ කායනුපස්සී විරති අජ්ජත්සංවා වේදනා සේදනානුපස්සී විරති බහිද්ධාවා වේදනා සේදනානුපස්සී විරති අජ්ජත්සංවා චිත්තේ චිත්තානුපස්සී විරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විරති අජ්ජත්සංවා ධම්මෝ ධම්මානුපස්සී විරති බහිද්ධාවා ධම්මේ සම්මානුපස්සී විරති එනිසා අජ්ජත්සංවා ධර්ම කොම නාම රූප ධර්ම විදර්ශනාවට ගන්න තියෙනවා ඉන්නයි තින්නේ කියලා. ඒ වාගේ ලක්ෂණ, රස, සත්‍යපතාන, පදත්තාන කොම ඒ සමාහිත යෝගාවචරය හොඳින් ඉඳස්නාත. ඊළඟට ත්‍රිලක්ෂණය. සත්‍යාලී සාකාර මහා කාසන කොම කරන්න සමාන්ත වෙනවා. අන්තිමේදී ඒ සමාධිමත් යෝගාවචරයට අර සමාධියෙන් දුර්වල යෝගාවචරයට අවුරුදු බොහෝ ගාණක් මහන්සි වෙලා කරන්න ඕන කටයුත්ත ඉතාම සුබ කාලයක ඉතාම සුවසේ සසදායක සිදු කරන්නේ. අපේ බුද්ධ ශාසනයේ තියෙන ඒ සඳහා. බුද්ධ ශාසනය පාසනා කරගෙන මේ සඳහායි. ජීවනෝචරණය, ජීවනෝචරණය අබුද්ධ ශාසනවලක් තියෙනවා, බමුණෝ යන්න අබුද්ධ ශාසනවල තියෙනවා. බුද්ධ ශාසනවලක් අපි ලබාගෙන තියෙන මහා පිළක්කල ප්‍රාර්ථනාවයි. ඒ ලබාගත් බුද්ධ ශාසනයෙන් අපි ඉස්සරම, ඉසසම උතුම්ම අර්ථය නෙලා ගැනීමට මේ විදිහට වැඩ කරන්නට ඕන. ඒ කියන්නේ අත්තන අපලිත කලිතන්නේ අරල් කලිත කලිතන්නන් උද්දරිස්ස පීති කාමයේ සංවිජ්ජති. සල්ලේක සූත්‍රයේ තියෙනවානේ අමා මදේ එරී නැතුව මනෙන් ගොඩවී සිටගෙන ආස් මදේරුම කෙනෙක් ගොඩ ගන්න පුළුවන්. අපි මේක දහම් දෙස් විසනවා, දහවලා කියලා දෙනවා. නමුත් සමා හරියට ඒක පිළිපා සිටිනනම් තමයි අන්න ඒක හරියට ආදෝෂ කරලා දෙන්න පුළුවන්. ඒක තමයි බුද්ධ සම්බෝධි ශාමික බෝධිසත්වයන් වහන්සේ මුලින්ම කැපී කලෝතුරා බුදුනි අන්න ආදෝෂ කරනවා. ඒ වගේ අපත් කලමකට මේ බුදුනේ හරියට අනුගමනය කරන ඒ ප්‍රතිපල අන්න ආදෝෂ කරනවා. ඒ වගේ අප පළමු කොට මේ විසිනේ හුරුවට අනුගමනය කරලා මේ ප්‍රතිඵල දිනාගත්තේ තමයි අපි අනුන්ද කන උපදේශී අනුන්ද දෙන ආවාදේ නිතිසේ සාර්ථක වෙන්නේ. ඒ කාලයක දහම් දෙසන්නාකි අපි මේ ධර්මයේ තවත් දුරට දිනු කරගන්න ඕන. ඉන්දරත ඒ අපි කරන දේශනා ආදී නිස්සලයි කියනවා නෙමෙයි ඒක විශාල පිනක් ලැබෙනවා මොනවාද නුදුන්වන්ට මේ ධර්ම දේශනා කරුන් ලැබෙන්නේ ඒක නිසා ධර්ම දේශනා කිරීම භාවනා සමතන්දී මුතුන් වෙනවා නමුත් මේ භාවනා වැඩපිළිවෙල හොඳට මුදුනට ගියානම් ඒ කරන ක්‍රියාව ඒ කරන දේශනාව ඒ කරන අනුශාසන වඩා ප්‍රතිඵලදායක වෙනවා ඒක නිසා සමන් සැලසී ලෝක සැලසුම දීම පිණිස බුදුසසුනේ සිරජීවනයේ පිළිස මේ භාවනා වැඩ පිළිවෙලක් හොඳට ගෙනියන්න ඕන. කාම දිනලා ඉන්න පුළුවන්. එතකොට උපදෙස් තුනක් ඒවාන් පළක් නොගන්නා ඉන්න පුළුවන්. නමුත් ඒ හැම දිනාම මේ අපි අනුකම්පාවෙන් මේ කටයුතු වල සහභාගී කරවා ගන්න ඕනේ. හරි. නිදුන් තුන්දෙනෙකුගේ උපමාවක් බුදුරජාණන් වහන්සේ ගිලානෝපම සූත්‍රය දේශනා කළානේ. සමහර ගිලමිස් ඉන්නවා දෙහෙත් කළත් නොකළත් එකක් පාන කළත් නොකළත් සුව වෙනවා සුව වෙනවායි. ඒවා සම්දිස්තාව වාදි දේවා. සමාවෙමින් ඉන්න දෙහෙත් කරනම සුව වෙන්නේ දෙහෙත් නොකළත් සුව වෙන්නේ. එකක් පාන කරනම සුව කරන්න ඕනේ. එකක් පාන නොකළත් සුව වෙන්නේ. එහෙම රෝගීකින් තව තව සමාන රෝගීක් ඉන්න දෙහෙත් කළත් සුව වෙන්නේ නොකළත් සුව වෙන්නේ නැහැ. එකක් පාන කළත් නොකළත් සුව වෙන්නේ නැහැ. අසාධ්‍ය රෝගී. වේදීක ඒ කොටස් වෙන බෙදලා තියෙන වෛද්‍ය විද්‍යාවේ සාධ්‍ය අසාධ්‍ය ව්‍යාප්තිය කියලා. සාධ්‍ය කියන්නේ සිය වෙන රෝගය. අසාධ්‍ය කියන්නේ සිය වෙන්නේ නැහැ. ව්‍යාප්තිය කියන්නේ දෙහස්කේ පිළියෙලෙම යතිය රෝගය. ඒ වගේ ජීවිතාල දක්වාම තාත්ම ජාති ප්‍රසගින්නවා. ඒක ව්‍යාප්ති රෝගයක් නේ. එනදාම කෑම ගන්න ඕනේ. ඒකකින් ජීවිතාල දක්වා කලියුතු දෙකක්. ඒකට කියන යාප්‍ය රෝග. සාධ්‍ය රෝග කියන්නේ සුව කරන්න පුළුවන් රෝග. අසාධ්‍ය කියන්නේ සුව නොවන රෝග. ඒක තමයි ලෝක සත්‍ය. සමහර කෙනෙක් ඉන්නවා සීලයක් භාවනා කළා ඒ වගේම ප්‍රත්‍යක් බණ ඇසුවා ප්‍රත්‍යක් බණ දේශුවා ඒ ජීවිතේ ප්‍රතිඵල ලබන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා ඒ විදිහට දීර්ඝ කාලයක් සුවයක්වත් නිරැස්සක් බලයක් නැසුවක් ප්‍රතිඵල ලබන සමහර කෙනෙක් ඉන්නවා ධර්මයේ අසලාම ධර්මයේ හැසිරීලාම ප්‍රතිඵල ලබන්න තෝරන ඉතින් නැත්නම් ලැබෙන්නේ අන්නේදී අවස්ථාවක් තියෙනවා ප්‍රසන්නතාවක පිරිසක් වශයෙන් වැඩ කරනකොට සමහර කෙනෙක් දුරෝම හොදී රෝම තුලස රෝම කාර්යක්ෂමව එම දක්ෂලස ඒ කටයුතු යෙදෙනවා සමහර කෙනෙක් මධ්‍යම වශයෙන් යෙදෙනවා. සමහර කෙනෙක් බොහොම දුර්වල වෙන්නත් පුළුවන්. මේ හැම වෙලාවකම අපි එකහා සමානව අනුග්‍රහ දක්වන්න ඕන. ඒක නිසා දැන් මේ කාල සීමාව තුළ අපි ප්‍රේම සහෝදරත්වයේ බොහොම සංවරශීලීව ඒ කටයුතු යෙදෙන එක බොහොම ප්‍රසන්නකමීයයි. අර ඒක උපාසක මාත්‍ය කදිතු අනුස්වාමීනි ගුරු මහත්තයා කීලකෙත ඒ සම්පිය සමාරුත්හාහිනවා සමහර සත්‍ය කරනවා දුකට අපටත් සහින්නේ හිතනවා කියලා. නමුත් මේ පිළිසිරියා දැනගාම මේ මහත්මයා බොහෝම ගෞරවයෙන් කියන අනේ ස්වාමීන් දැස්සෙනකොට නගිටලා යන මොකක් මන්නම් කලින්නේ. ඒ මොකද? ඒතරම් නිහඬව ඒ සංග පිළිසිර ඇදී නැති දැකලා. ඔච්චර වටිනවා මේ. ඒ ගැන අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අපේ මේ සංග පිළිසිරතාවලින් ගත කරන කාලේ තුල ඒ සංවරයේ දේපාරක්ෂා කරන අතරත මේ දවසින් දවස දවසින් දවස ප්‍රතිඵල නෙලා ගන්න හැටියට සම්බන්ධවන්න පුළුවන්. අපේ උගන්දී කිසිම අභියක් නැහැ. කිසිම කෙනෙක් මන්දෝත්සාහී නැහැ. නමුත් අර ටිකින් ටික කායට හුරු වෙන්න ඕන, දුකට හුරු වෙන්න ඕන, මනසකාර හුරු වෙන්න ඕන. අරකින් නිමිත්ත කුසලතාව කියලා අර්පණා කෞසලයේ 10කින් එකක් තියෙන නිමිත්ත කුසලතාව කව හුරු වෙන්න ඕන. නිමිත්ත කුසලතාව කියන්නේ පරිපර්ම නිමිත්ත කොහොමද අරමුණු කරන්නේ? උද්ඝාන නිමිත්ත කොහොමද අරමුණු කරන්නේ? එවාගෙම අතිභාව නිමිත්ත අරමුණු කරන්නේ කොහොමද? ඒවායේ ස්වභාව කොහොමද? ඒවා අඳුනගන්නේ කොහොමද? ඒවා දැනගෙන තියෙන්න ඕනේ. ඒවා කිසිමක තමයි දැනගන්න පුළුවන් දෙන්නේ. කොහොමද දැනගන්න ලැබෙන්නේ? මොකද එක එක යෝගාවචරයන් එන ආකාර විවිධ ආකාරයි. ඒ කියන්නේ හැටි විවිධ ආකාරයි. නිසා ඒවා යෙදෙනකොට තමයි නිමිත්ත ප්‍රතිපලතාව ඇති කරගන්න පුළුවන්. මෙන්න මේක නිසා ඒ පිටින් පිට පිටින් පිට ඒ කටයුතු අපි සාධාරණ කොට අපට අවස්ථාව ලැබෙනවා. දැන් මේ ආරම්භයේට වඩා ඒ ඉදිරි කවිලා තියෙන බොහෝ දෙනා. කොහොම අපහසුයක් නිසා ඉදිරි කවිලා තියෙනවා. ඒක ලොකු ලාභයක්. ඒ කියන්නේ ඒ ඒ මොකද වාම යම් කිසි ප්‍රතිපත්තියකදී මේ ලැබෙන අනුසංසයක්. ඒකාදී අර ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ දසමහා කාම ආදීනවයන් දැනගෙන ඒවා කිසු දැකලා ඒවා සම්පූර්ණයෙන්ම ඒවට කිසු කාලා මේ නික්කම් ආනිසංස තේරුම්ගෙන මේ නික්කම්යට උරදීලා නික්කම්යට ණය දීලා නික්කම්යට මුහුණලා දිනේ කරන්නට අපි මේ ජීවන නගනවා ඒ බලා බලාපොරොත්තු වෙන නිකම් ප්‍රතිපදාවේ නියම සාරවත් ආනිසංස ඒකාන්තයෙන් මේ ජීවිතේම ළඟ ළඟම දවස් වලදීම අපට සාක්ෂාත් කරගන්න හැකි වේවා කියලා අපි අදිස්ථාන කරගන්න ඕනේ. ඒ අද දවසේ බොහෝ සද්ධාවෙන් උනන්දුවෙන් සමහර ඇතු බොහොම අසනීප තත්ත්වයක් තියාගෙන මේ යෙදුණා. ඉතින් ඒ කාලය තුල අපි තුන් දොර සංවර කරගෙන නියම සද්ධාභාසයෙන් විසරණාභාසයෙන් යෙදෙන මේ ප්‍රතිපත්ති ධර්මය ලෝකදා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලයේ කුඹුද්ද පූජාවක් වේවා. මතරියාප්තික නවලෝකරාශේ සද්ධර්ම ධාතුවේ දිරිය ධර්ම පූජාවක් වේවා. සත්‍යාරි පුජ්‍යනාරි මහා සංඝරත්නයේ දිරිය සංඝගත පූජාවක් ලැබේවා. කල්යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා වෙත සිල් ගුරු පූජාවක් වේවා. සීක්‍රයෙන් පිළිහියන මේ බුදු සසුන මෙතුරිහි ඉදිරි අනාගතයේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව ආරක්ෂා වීමට පැවතීමට දැරීමට අපේ මේ ප්‍රතිපත්ති පූජාවක් හේතු වේවා. එවැගේම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට මහත්මයාණන් සිහිත වේලා මේ පූජනීය සම්ලිත ස්වාමීන් වහන්සේට මේ කුසල් බලයෙන් වහන්සේට නිරෝධි සපදාල ඇති ඒ විශ්වාසයකට වැඩි කලක් අපවැනි සිය දහස් ගණන් කුල දරුවන්ට නිවන් මඟ ආලෝකමත් කරමින් කාර්මී පුරන්ත දීර්ඝාස ලැබේවා එවාගේම ලෝක අනාගතයේ ඒ මාහිමියන් වහන්සේගේ බෝධි සම්භාර මුලින් පත්වූ ලේඛිරා විදුකාලා වේවා. සිරමරාපසිත අපේම කාර්මික ආරාධනෙන් අපහසුතා ලෝකකා වැඩම කරවා සිටිනේ ආවශ්‍යඩු නායක ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපත්තියන් බලෙන් කියන අසමීප සම්පූර්ණ ශ්‍රේවි නිරෝධ භාවයෙන් අවුරුදු 120කට වැඩි කාලයක් දීර්ඝ වර්ධනයේ වේවා ඒ මාහිමියන් වහන්සේ දෙස අපල විසින් බෝධි සූලේ සේකර නිවසේවත් වේවා. එසේම අපනමින් ලබාවත් ප්‍රමෝපී ගුරුවර බන්දු මිත්‍රාදි සකල ඥාත වර්ගයාටත් අපට සීපසෙන් රූපත් කාලකක කර්මයේ සපද්දායස් පාරසාදි සත්තු සේනක එවැගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඥාත භාගයේහි එවැගේම ඥාත භාගයේහි ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ජීවිතේ රණවිරුවන්ට අපමණ යස්තරගත් ප්‍රතිප්‍රත්‍යානුදා කුසල බලයෙන් සුගති සංඛ්‍යාද සංකසුද්ධේ පැති බෝධිය අමාන අනුස්සවාසීවා කෙනස්ථාන භාරෝහි සාසන ආරක්ෂක ලේඛාල කාත්මාරක්ෂක දිෂ්ඨ දේවතා මණ්ඩලය සාදරයෙන් මෙතින් අනුමෝදන් සම්බුදු සතුනටත් ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ මහා සංඝරත්නයට ධාර්මික දේව ආරක්ෂාව සැලසා දෙස්වා සතු බෝධිවලින් සාන්ත නිවසුම ලබස්වා. සිතායතන දා සෑම සත්‍යතාව අපද සිංහසයතේ කත්තාන කළ දායක පාරතාදී සමතක් ප්‍රාණියම අපේ ජීවත් වෙන ඥාති මිත්‍රාදී සමතක් මේ මේ කාලය තුල මහත් උත්සාහයෙන් අපේ මේ වැඩසටහනට සහභාගී වෙන සීලම දායක දායකාදීන්ට දෙනව වශයෙන් ආයුරෝග්‍ය සම්පත් සැලසී ප්‍රති බෝධිවලින් සාන්ත නිවන්සේ අපේවා මේ දේශීලී සීල සම්බ්‍රාහ්මචාරී මහන්සේලා කෙනෙකුට මහත්මුන්ට අප මේ කරන ප්‍රතිපත්‍යානුභාව බලයෙන් කලකවත් නිරෝගී සුවයෙන් යුතුව සීල සමාධි ප්‍රාර්ථනා තීරසුන් දෙකපත් පූර්ණේ කොටගෙන ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් මේ ශේෂ්ඨාම මහනිවන් සූම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.